සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝවන් අප හිත මිතුරු සකිසඳ අදත් මේ ඉරිමා උදේ අපි වාඩි වෙලා සැදී පැහැදී ඉන්නේ සිතිජ සංഭാෂණයට එකතු වීම සඳහා. සිතිජ ඔබ දන්නවා අපේ හදවතේ මනසේ ඉම්ගල් ගලවන ඉම්ගල් ප්‍රසාරණය කරන එක්තරා විදියක අභ්‍යන්තරික සෙවීමක් පෙරටු කරගත් කතා බහක්. අදත් මා සමග මැදිරියේ ඉන්නා සාලිය ඉඳුරු විතාන සාලිය මීට කලින් අපිට ඔබට දෙපාරක් හම්බුණා ඔහු මගේ ඊටම ලැබෙන මිත්‍රේ සාලිය අද යෝගාචාර්යවරයෙක් සහ කලා ගුරුවරයෙක් සහ නොයෙකුත් ආකාරයේ සංස්කෘතික ගුරුවරයෙක් විදිහට විශේෂයෙන් මීගම පැත්තේ ක්‍රියාත්මක වෙනවා සාලිය ආයුබෝවන් ආයුබෝවන් සාලිය <laughs> මම හිතුවා අද කතා බහට මේ පටන් ගන්න එක නිමිත්තක්ම නෙමෙයි නිමිත්තක් කරගන්නත් ඕනේ නේද නමුත් මට හිතුණා මේ අපි කරපු සමහර සාකච්ඡා පිටුපස්සේ තිබුණා මේ අර අර අර ගැටුමක් තියෙනවා මේ භෞතිකවාදයේ විඥානවාදයේ කියලා ගැටුමක් තියෙනවා. අද සමහරට සාලීට මම කලින් කියලා තියෙනවා වෙන්නත් පුළුවන් මේ ඒ බයිනරි එක දැන් මේ මගේ ඇතුලේ නැහැ නේද තමයි ඉක්ුත් කරලා වෙලා ගිහිල්ලා තියෙනවා. අපි භෞතිකේ කියන්නේ මොකක්ද කියලා තමයි ආයෙ හොයන්න ඕන. නැත්නම් විඥානේ කිව්වේ මොකක්ද කියලා දැන් දැන් චෛතසික සිත පැරණි විද්‍යාවට අනුව ඒක ශක්තියක් චෛතසික ශක්තිය. එතකොට අපි දන්නවා අයින්ස්ටයින්ගේ මේක අනුව පවා ශක්තිය කියලාගෙන අවසානයේ පදාර්ථ. ඒ කියන්නේ යථා මේ කියන්නේ ඕනනම් කියන්න පුළුවන් ඒක භෞතිකය කියලා. ඊටාම ගැඹුරු අර්ථයෙන්. කායය වෙලා තරංග තරංග නම් ශක්තියනේ. ශක්තිය නම් භෞතිකයනේ. එතකොට මේ මිනිස්්‍ය සිතේ ක්‍රියාකාරීත්වය භෞතිකයි කියලා කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ සමහර අපේ තරුණ මාක්ස්වාදීන් ඒගොල්ලෝ හරියටම දන්නේ මාක්ස් කොච්චර දවසකට මම මං අහන විහිළුවට අහන ප්‍රශ්න මාක්ස් මාක්ස් කොච්චර මේ මාක්ස් මේ භෞතිකවාදීද්ද කියලා. මොකද මාක්ස්ගේ තියෙන මාක්ස් කවදාවත් මේ භෞතිකය හෝ ද්‍රව්‍ය කියන සංකල්පේ නිර්වචනය කරලා නැහැ. ඩයලෙක්ටික් පිළිබඳව කතා කරලා තියෙනවා. නමුත් ඒක සමහර අවස්ථා තියෙනවා ඊටාම දිදුලන දීප්තිමත් අවස්ථා ඔහු එකවලාවක් කියනවා එංගලන්තයේ කම්කරුපන්තයේ විඥානය මේ වෙලාවේ ද්‍රව්‍යමය බලවේගයක් විදිහට වැඩ කරනවා කියන. ඒතකොට එහාට ද්‍රව්‍ය සහ විඥානය අතර එච්චර ලොකු තාප්පයක් පේන්නේ නැහැ. අඩු ගන්න එහෙම එහෙම කියවිලා තියෙනවා. මේ මේක නන්දන වීරසිංහ අපේ මිත්‍ර මිතුරු කවියාගේ කවියක් ශනියාව පොතේ මම නිකන් ඒක නිමිත්තක් විදිහටවත් නිකන් විත හදාගන්න කියන්නේ. කවියෙන් පටන් ගන්න මෙහෙමයි. ඒකේ නම මිතුරු හේතුවාදියා පැමිණ ගිය පසු. ගිරි ප්‍රදේශෙහි මගේ තනි නිවහනට ඔහු පැමිණ ගිය පසු මා වටා වූ කුළු මුදුන් වැగిර ගිය මිටි කඳුසේ පෙනින. පහළ බෑවුම් පීරා hama යන සුලං සුලිහි හුංකාරෙන් දැන් සැඩ ගොසක්සේ මුළු වැදෙමින් හැපෙයි නුදුරු දෙනි පෙත්වල. සඳ පවා නිල් මීදුමේ රහස් ඉඟි කැරුම් නවතා සැඟව ඇත විලි වැදුන මෙන්. කල රැඟුම් මායා ලෙස පහදා ඔහු ගිය හේන්. පෙරඹරට විවර වූ කවුළු අසල විමතිය කෝ කොහෙද ගියාද? මා මදක් විවර කොට තබා සිටි හැම කවුළු එක පැහැර හැර දමා සතුටු ඔහු නික්ම ගිය උදෑන තවම හිරු නොදුටුව මූකලන් යට මඳ වැසි පොදින් කුල්මත් දොළ දියේ සීතල වෙත ඇඳිරේ සෙවනලු පීරා ඇදී යමි. ඒක හරියම සියුම් හරියම රසවත් බොහොම අර්ථයක් මේ මේ භෞතිකවාදියෙකුට මූණ දෙන ඔහර දැඩි රළු මොකද මේ පෙරමරට විවරූ කවුල් වාසල විමතිය කෝ කොහෙද ගියාද මොකද අර මේ පැරණි භෞතිකවාදියා මේ ඔක්කොම වැඩි විස්තර කරලා ඉවර කරනවා. ඉවිමතිය ඉවර වෙනවා. අපිට හොයන්න දෙයක් හොයන්න තියෙන එක කියන්නේ මිනිස්සයා මෙහෙම හිතුවොත් ලෝකෙ ගැන දීන මේක හොයලා ඉවර කරන්න බෑ. මේකේ අර කියනවා මේක ඥානනය කරලා ඉවර කරන්න බැරි ලෝකයක් මේ තියෙන්නේ කියන එක එක ආස්ථානයක්. හරිද? ඒක ඕනනම් ඇග්නොස්ටිසිසම් කියලා කියන්න අපිට මේවා. අපි සම්පූර්ණ ඩොස්ටික්ස්ලා සම්පූර්ණයෙන් අපිට මේක බෑ. දැන් බුදුන් වහන්සේගේ ඒ පිළිබඳ කියන සූත්‍රය නැත්නම් අදහස තමයි මේ ලෝකය නැත්තම් ලෝක සත්තාව අචින්තයයි කියන එක. හිතලා ඔබට හිත අපිට ඉවර කරන්න බෑ කියන එක. එතකොට විමතිය ඉතුරු වෙනවා. මොකද්ද මේ කියලා නේ. දැන් පුංචි කාලේ සමහරට සාලිටත් අත්දැකීම් තියෙනවා මට එහෙම තියෙනවා. පුංචිම කාලේ අත්දැකීමක්. ඒකෙන් හදිසිය තරුපිරි හාස දැක්කහම දෙයනේ මොකද්ද මේ කියන විමතිය. මහා විමතියක් ලෝකේ. ජීවිතේ මහා විමතියක්. දැන් මේ විමතිය මේ මේ මේ කවියේ තියෙන විමතිය ගිහිල්ලා මොකද අර භෞතිකවාදී ඇවිල්ලා ගියානේ විමතිය ඔක්කොම ඉවර කරලා දාන්න. හැබැයි ඒක ඉවර වෙන්නේ නැහැ කවියගේ. කවිය අන්තිමට අර ඇදීගෙන යනවා. මේ මෙතන මම කියන්නේ හැදුවේ අර නොස්ටිසිසම් නැත්තම් ඥය දැනීම පිළිබඳේ ආස්ථාන දෙක තමයි එක එකක් තමයි ආධ්‍යාත්මිකත්වයේ තියෙන ප්‍රදේශය මේ ලෝකේ විශ්මජනකයි මේක පුදුමයි විමතියක් තියෙනවා අපේ ඇතුලේ ඒ විමතිය කවදාත් මේ පිපාසය තමයි නිවන ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන් යනකොට යනකොට අපි සංහිඳෙන්න පුළුවන් මොකද අපි ඒකත් එක්ක සංහිඳෙන්න සාවෝ ඉතින් එහෙම තමයි කියලා අපි නිහතමානීව ඔලුව පාත් කරගන්න නිසා අනිත් උද්දච්ච පැත්ත තමයි ලෝකේ අපි දන්නේ දේවල් තියෙනවා. හැබැයි දැනගන්න බැරි දේවල් නැහැ. අපිට කවදා හරි ඔක්කොම දැනගන්න පුළුවන්. මේක තමයි භෞතිකවාදී උද්දච්චකම. ඒ මම හිතන්නේ මේකත් මේ මෙයාද තරුණ ජනයාට තියෙන නෑ ඒක හරියම මේ හොඳම තැනක් මම හිතුවා මෙන්න <laughs> මෙහෙම දැන් මේකෙදි මම කියන්න දැන් අපි මුල් වැඩසටහන් වලදී කතා කරා මේ ෆෝලින් කියන එක කතා කරා ගැදවැටීම කතා කරා ඊට පස්සේ අපි අමුතු තරණය කියන එක අපේ ජීවිතේ කතා කරා මම කැමති මේකෙදි මෙන්න මේ ඔය අධ්‍යාත්මික කැලලනේ දැන් අපිට වෙන්නේ. එතකොට මේ ආත්මීයත්වය කියන වචනේ කියන්නේ මම ආසය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ subjectivity කියලා නේද? ඔව් ආත්මීයත්වය. ඒක තමයි මම හිතන්නේ අපේ මේ ජීවිතයේ ඇතුලේ අවසාන නිස්සාර හැටියට ගමන් මාර්ගයට පිවිසෙන දොරටුව. හැබැයි මම හිතන්නේ තියෙන්නේ මේක මේ ලේසිපාසු කෙනෙකුට මේක හොයාගන්න හම්බෙන්නේ නැහැ මේ සමාජය ඇතුලේ. යම් කිසි කෙනෙකුට මේක අර මම කියන්නේ අර මම අර පෘථිවි විඥානය කියන වචනට මම හරි ආසයි කියලා oh, මේක කොන්ෂස්නස් කියලා හරි වැදගත්. Oh, oh. එතකොට මට මතකයි මම හරි ලස්සනයි මම හරි ආසයි නන්දනගේ කල්පොතට. ඒකට ඒක හේතුවක් තියෙනවා මොකද මේ මමත් එක කාලෙක මේ ලෝකේ තියෙන මේ විස්මයජනක දේවල් පසුපස්සේ හොයාගෙන ගියේ කියන්නේ. ඒ කියන්නේ මම අපේ මුහුද කිසිම හොඳ රෑ 12 වෙනකන් අර අර තරුබිය බලාගෙන ඉඳලා තියෙනවා. ඔව් ඒක හරිම විශ්මයජනකයි. ඒක විශ්මයජනකයි. එතකොට මම හිතන දේ තමයි දෙයියනේ අපි මොනතරම් පුංචි මිනිස්සුද දුහිලි වගේ. හැබැයි ඊළඟින සිතුවිල්ල තමයි මේ පුංචි මිනිසට තරණය කරන්න විශ්යක් තියෙනවා. ඔව් සහාර විඥානේ තියෙනවා. මේ මුකෙන් වෙන කොහෙවත් විඥානේ නැහැ අපි ගාව තමයි තියෙන්නේ. තියෙන්නේ කියන්නේ. ඒක හරි පුදුමයිනේ. මාරයිනේ. එතකොට අපි එකපාරට අතහැරියොත් එම ලෝකේ එන විශාල අපි මොන පුංචිද කියලා එතකොට ඒක ඉවර වෙනවා. හැබැයි මම කරපු දේ තමයි මේ අර අර ගුප්තාර්ථයන් හොයාගෙන යන්නේ. ඒ කියන්නේ හරියට නිකන් මම හරියට අද මේ අධ්‍යයනය කරපු දෙයක් තමයි ඔය පිරමීඩ් වල තියෙන අමුත මගේ ඒක විෂයක් ඇටියට මම ඒක අධ්‍යයනය කරනවා. තාමත් මම අධ්‍යයනය කරනවා මේ වල තියෙන ගුප්තාර්ථයන් මොනවද කියලා. මේ සාලිය ඔතන අමතක කරන්න එපා. තැන මම කැමති වෙන පොඩ්ඩක් ඉන්සර්ට් කරන්න. ඇතුළට දාන්න එකක් මේක මොකද සාලියත් කැමති මහගමසේකරගේ. ඔව්. ගීයකුයි කවියකුයි තියෙන. හරියටම ඔය ඔය පොඩ්ඩකට කලින් කියපු කතන්දරට අදාළ. ගීයම අපි දෙකට යන්න ඕනේ මතක් කරන්න ඕනේ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ. මගේ අර netthasita මෝහණය කර මගේ කුදු බව. අපි ක්ෂුද්‍රෝ කියලා අර භක්තිවන්තය ඇතුලේ යනවා. ඕක අපිම පුංචිම වෙලා ඉවර වෙනවා. හැබැයි ඒ කාලෙම 1970 ම ලියපු කවියක් තියෙනවා. කවිය තියෙන්නේ ඒ අවකන පිළිමේ ගැනම. දැන් අර ගීය ලියන්නේ මහ අපරදේවයන්ටනේ. ඒක යන්නේ <laughs> ගුවන් විදුලියෙන්නේ. ඒක යන්නේ වෙසක් දිනකටනේ. එතකොට මෙයා වෙන කතාවක් ලියනවා. ඒක බොරුවකුත් නෙමෙයි. භක්තිවන්තයාගේ ඇතුළ. හැබැයි මේ කවියා ඉන්නවනේ. කවියා ලියන කවියක්. අවකන පිළිමේමයි ඒකේ නම. කවිය කියනවා මේසා විශාල මේසා හදවත සංසුන් කරන මේ පිළිමය හැදුවේ හරිද? මිනිස්සෙක්නේ. එයාගේ හදවතේ තිබුණ නැත්තම් මෙච්චර මේ මේ මේ මේසා කරුණා ගුණෙන් බිඳක්. මේ සාමයෙන් බිඳක් එයාගේ හදවතේ තිබුණ නැත්නම් මෙහෙම පිළිමයක් හදන්න බෑ. එයා මිනිසෙක් කියලා සිහිනනකොට මාත් මිනිසෙක් මට හරි ආඩම්බරයක් හිතෙනවා කියලා. අන්න අර විඥානනේ. කියන අපිට මේක හරි මේක හරි අර විස්මය මෙතන තියෙන මා පුදුම තැනක් තියෙනවා. නේද? මේ මේ අපි මිනිස්සුව කියන එකේ තියෙනවා ගැඹීරත්වය. ඒක ඇතුලේ මේක පුදුම නිහතමානීකමකුත් තියෙනවා. අනික තමයි විරෝධාභාසය, පැරඩොක්ස් එක. අපි ඒක අල්ලගත්ත දාට අපි හරීම 아무තු <laughs> මිනිස්සු හරි අර ඒක හරීම හොඳම තැනක් ඒ කියන්නේ අපි දැන් මෙහෙමනේ අපි දැන් අපි පුද්ගලානුබද්ධව අපේ ජීවිතේ අවශෝෂණය කරගන්න තැන්තිය කියන්නේ අපි එනවනේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ පුද්ගලා දැන් උදාහරණයකට මට මම තියෙන දෙයක් තමයි මම අපි අර මහා හැරුම කියලා කරන වැඩසටහන තියෙනවනේ ඒ වැඩසටහනේදී මේ මට එක දවසක් හරි වැඩසටහනේ එන්න බැරි වුණාම මට ජීවිතේ මොකද්ද වෙන අඩුවක් දැනෙනවා. හ්ම්. දේශන මාලාව. දේශන මාලාවේ. ඒකට අඩුවක් දැනලා මට ඒක නිකන් මොකද්ද වෙන විශාල ગેප් එකක් ඉතුරු වෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ? එහෙම වෙන හේතුවක් තියෙනවා. ඒක හේතුව තමයි මම ඒක අන්තිසම කියන්නේ මගෙන් එක්කෙනෙක් ඇහුවා මේ සාලිය මේ මේක හැමෝටම තේරෙනවද කියලා. හ්ම්. මං කිව්වා මේ හැමෝටම තේරෙන්නේ නැහැ කියලා. හ්ම්. එතකොට මේ අර අපි කියනවා යම්කිසි විදියකට කාලෙක දර්ශනවාදීන් හෝ චින්තකීන් බිහි වෙන්නේ ඒ සමාජ පසුබිමේ වෙනත් මොකද්දෝ මානයක් යාට ජීවිතේ අවශෝෂණය කරගන්න මේ කියන එක දැනෙන කලාපයක් යට අහු වෙච්ච නිසා. හැබැයි ප්‍රශ්නේ තියෙන නිසා දැන් කියනවා වගේ මේකට මිනිස්සෙක් ඉන්න ඕන. මේකට මිනිස්සයා නැත්තම් අපිට කොහෙද දැන් උදාහරණයකට අපේ ජීවිතේ මෙහෙම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා අද වෙනකොට මේ ලැබිලා තියෙන්නේ මනුස්ස සම්බන්ධතාවය ඇතුළේනේ. මනුෂ්‍ය සම්බන්ධතාවය ඇතුලේ තමයි අපිට ජීවිතේ දැන් මගේ අම්මගෙන් ගත්තොත් අම්මගේ ඉඳලා අද යම් කිසි විදියකට දැන් අද මම මේ මැදිරියේ ඉන්නවා මැදිරියේ උඩ මුල්ලయ్యා මගේ එක්ක කතා බහ කරනවා ඒකට ඒකට ආපු ජර්නි එකක් එහෙමනම් ගමන් මාර්ගයක් තියෙනවනේ මේ ගමන් මාර්ගය හදලා තියෙන්නේ කවුද මිනිස්සු එතකොට මේ විශ්වීය තරම් ওই ලෝකයේ අපිව අපේ ලෝකෙ මෙතනින් එහාට මේ පරිමිතත්වෙන්ට එහා යන ලෝකෙට මඟ පාදන්නේ මිනිස්සුම තමයි. හැබැයි අපිට වෙන්න ඕන මෙන්න මේ වගේ දෙයක්. දැන් උදාහරණයක් ඇටියට මම ගුරුවරයෙක් වශයෙන් මගේ එන ශිෂ්‍යයන් මාව විශ්වාස කරනවා. ඒක මාර දෙයක්. හරි වැදගත්. ඒක මාර විදියට විශ්වාස කරනවා. හැබැයි මට මේ විශ්වාසය කියන එක මට ජීවිතේට මම හදාගත්තම දෙයක්ුත් නෙමෙයිනේ. එතකොට මගෙන් පරිවාරයේ හිටපු යම්කිසි ගුරුවරයෙක් මට විශ්වාසය දීලා තියෙනවා. එතකොට මම හිතනවා මම මේ දේ කරොත් එහෙම ඒ කියන්නේ ඒක ව්‍යාජයක් නෙමෙයි. මම මේ දේ කරොත් එහෙම මට අර මම අර ගුරුවරයාට කරන අවනම්බුවක් වගේ එකක් කියලා මගේ හදවතට දැනෙනවා. ඒ කියන්නේ අර දත්ත සාක්ෂි වැඩ කරන්න ගන්නවා කියන්නේ. ඒක. එතකොට මම හිතනවා මේ මෙන්න මේක අපිට තනි අර මම හැමදාම කියන්නේ මම ඉස්සර කරපු දෙයක් තමයි මේ ශිෂ්ට අශිෂ්ට මම දන්නේ ඒක කොච්චර දුරට වැදගත්ද කියලා මෙන්න මේ දෙකට බෙදුවා මිනිස්සුන්. ඉස්සර. ඉස්සර යම් කාලයක. බෙදලා මම යාළුව වෙන් කරා. මට යාළුව සුදුසු නැහැ වගේ එකක මං හිටියේ. ඒක ඊටාම කොච්චරද කියනවනම් මාවම මේ ડિප්‍රෙෂන් සෙන්න ගත. ඒක මාව කියන්නේ මම පරිපීඩාවටපත් වෙන ඇතුලේ ඇතුළ වෙනවා ඊට පස්සේ මට මානසික ලෙඩක් වගේ හැදෙන්න ගත්තා අපි වෙන් කරනවා මොන් හොඳ නෑ අපි ශිෂ්ටයි ඒගොල්ලෝ අශිෂ්ටයි හැබැයි එක මොහොතක මේ මට ඒක හරි ලස්සනට දුන්නා ඇනලයිස් කරනවා මේ මෙන්න මෙයාලා අර මේ මේ ඩයමන්ඩ්ස් ටික ආ ඒ කියන්නේ අපේ වෙබ් එක වගේ වෙබ් <laughs> එක අපි ජීවන ජාලය ලෝක ඒක අන්‍යෝන්‍ය බැඳිච්ච අපි ජීවත් වෙන්නේ අපි එකිනෙකා බැඳිච්ච මහා ජාලයක කියන මේ ඉන්ද්‍රජාලය ඉඳුරු <laughs> ජාලය ඉඳුරු දැල්ල දැන් මම මේක උදාහරණයකට මෙහෙම ගන්නම්කෝ දැන් ඒක මගේ අත්දැකීම මම හිතන මේක කියන එක ගොඩක් හොඳයි කියලා හිතනවා අපේ නිවසේ මේ අර අපි කියන්නේ අර සුද්ධ පවිත්‍ර කරගන්න ඕනනේ අර අපි අර ඩැමේජ් එක නේද? ඒක මම කරන්නේ මම ඒ කාලේ යාලා දිහා බැලුවේ ටිකක් එච්චර හොඳ ආකල්පකින් නෙවෙයි. හැබැයි මට මේ වැඩේ කරගන්න ඕන වුණා. ඊට පස්සේ මම ගිහිල්ලා මේ ඒ කෙනෙකුට කිව්වා. අනේ මේ මෙහෙම එකක් වෙලා තිනවා අනිවාර්යෙන් එන්නම් කියලා අනේ යාලා ඒ වැඩේ හරි ලස්සනට කරලා දුන්නාම මම කල්පනා කරා අපි කොච්චර වැරදිද මේ මිනිස්සු සම්බන්ධව අපි කොච්චර හොඳ තැනකින්ද එයාලව ගන්න ඕනද ඊට පස්සේ මම එයාට ගෙද ඇතුළට එන්න කියලා මූණ හොද ගන්න කියලා ටැප් එක ගාලා ඔක්කොම කරලා මම මේ එයාලට ගේ ඇතුළේ ඉන්න කියලා ට්‍රේ එක අල්ලලා තේ දුන්නා එයාලා ගත්තේ නෑ ඔය ඒගොල්ලන්ට හරි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් මං කව බය වෙන්න එපා මේ එහෙම තමයි ඔයාලා මට කරේ පුදුමාකාර උදව්වක් මේ මට මදි කියලා මං එයාලට උඩින් උදව් කළා මට ඇත්තටම සුන්දරයක් මතක් වුණා මතක් වුණ හේතුව තමයි දෙයියනේ අපි මේක කඩලා බිඳලා දැම්මනම් මේ පුරු කැඩුවනම් අපිට කොහොම මේ මනුස්ස සම්බන්ධතාවය නෑනේ නෑනේ එතකොට අපි දැන් උදාහරණයකට මෙහෙම ගම්මුකෝ අපි දැන් බත් එකක් පිඟානක් ගෙනල්ලා අපිට මෙහෙම මේ සුඩින් තියෙනවා මේ සුඩින් තිබ්බාම මේ බත් පිඟානේ තියෙනවා බත් තියෙනවා එළවලු තියෙනවා මේ ව්‍යංජන ගොඩක් තියෙනවානේ අපි කවදාවත් හිතන්නේ නැහැ මේ බත් එක්ක නිකෝම දාවේ කියලා මේ ශ්‍රමයක් මේ විශාල අපි නොදන්න මිනිස්සු කොච්චර ඉන්නවද? කොච්චර දෙයක් මේකේ තියෙනවද? හැබැයි අපි හරියට ලේසි පාසුවට මේක අනුභව කරලා නිකන් නිකන් ඉන්න අපි නිකන් ආවා වගේ. එතකොට මේ මේක ඇත්තට එහෙම නැහැනේ. අපි මෙන්න මේ දේ. ඔය දැනීම තමයි අපි දරුවන්ට එහෙම නැත්තේ. කියන්නේ මේ කාලේ නැතිම දැනීම තමයි මේ අන්තර් සම්බන්ධය ඇතුලේ අපි ජීවත් වෙන අනිත් මිනිස්සු නිසා කියන ඊටාම මූලික දැනීමක් නෙමෙයි. නේද? අපි ඉන්නේ අනිත් මිනිස්සු නිසා. ගහකොළ, ඉර, තරු හවුලන් පස සහ මිනිස්සු. අනිත් නේ කුරුල්ලද ඔක්කොම අපිට. සියලුම දේවල් ඒව නැතුව ඒ කියන්නේ ඒ සහසම්බන්ධතාවයන් අපේ ජීවිතවලට නැතුව දැන් හරිම ලස්සන ප්‍රශ්නයක් ඉස්සෙල්ලා මතු කරලා තුනලා ඒ කියන්නේ තෝල්ස්ටෝයි ගමට ගියා කියලා. දැන් අපි කරන්නේ ඒක නෙමෙයිනේ. ඒ කියන්නේ හුඟක් අය කරන්නේ ගම නගරෙන් කොහොම හරි මොකක් හරි පුංචි පර්චස් දෙක තුනක ගයක් හදාගෙන මෙහි ඉන්නේ ඒක. ඉන්න ගමන් ගම මාරයි කිය එකක් තියෙනවා. එහෙමත් ඉන්නවා. හැබැයි අපි ඇත්තට අවුල් වාර ගන්නෙත් නෑ. නෑ. හැබැයි අපි අපි ඇත්ත දැන් මම ඊයේ පෙරේද මම මට මිනිස්සෙක් හම්බුණා මේ කියන්නේ හොඳ හිතවතෙක් එයා මේ ගුරුවරේ මේ අලි සම්බන්ධව මේ පරීක්ෂණ කරනවා. ඈත ගමක. හොඳ ගුරුවරෙක් හොඳ දැනුමක් තියෙනවා. පස්සේ මම කිව්වා මේ ඔයා දැන් කොහෙට වෙලා මොකද කරන්නේ? මම හරි නරක ප්‍රශ්නයක් ඇහුවේ. ඊට පස්සේ මම එයා කියනවා මම මෙහෙ ඇවිල්ලාද මේ දේවල් කරන්න ඕන මෙහෙ ඉඳගෙනද? ඇත්තට මගේ එක පපුවට වැදුනා. ඒකට එයා කරන වැඩේ හරි කියලා මම කියන්නේ. එයා කරන්නේ මේ ගමේ ඉඳගෙන මේ මිනිස්සෙයින්ට මේ මේ දේවල් ටික කියලා දෙනවා. හොඳ උගත් මිනිස්සෙක් ගුරුවරයෙක් කියලා දෙනවා. අලි සම්බන්ධව කියලා දෙනවා, කැලේ සම්බන්ධව කියලා දෙනවා. එතකොට එයාලා කියන්නේ එයාලට ගොඩු මේ විශාල දැනුම් සම්භාරයක් නැතුව ඇතිලු. හැබැයි එයාලට තේරුම් ගන්න පුළුවන් මානසික ශක්තියක් සහ ඒ දේ. ඒකට අපි මේකෙන් බැහැර වෙලා එතන නේද ඉන්න ඕන කාලය කියලා මගෙන් ඇහුවා. දැන් ඔය සාල්ලි මම හිතන්නේ මේ අපි මේ සහෘදෙන්ට කියන එක වැදගත් එක්තරා සුභාරංචියක් උතන තියෙන්නේ. සුභාරංචි ලෝකෙ පුරාමත් තියෙන අපේ ලංකාවෙත් නැත්තේ නැහැ. ඔය ඔන්න ඔබේ සාල්ලි කියන ඔය ඔබේ මිත්‍රයා වැනි චරිත මතුවෙමින් ඉන්න කාලයක් කියලා මට හිතෙනවා මේ කාලේ. කියන්නේ අර ඉස්සර තිබිච්ච ගණනේ පැත්තකින් දාලා හුදෙක්ම Taman එක කරන්න ඕන නිසා එහෙම කරන මිනිස්සු විවිධ තැනින් මතුවෙන සමහර කලාකරු ඉන්නවා අපේ තරුණ කලාකරු ඉන්නවා සමහරු ඉන්නවා මං සමහර සාලියක් දන්නවා සමහර පොඩි කණ්ඩායමක් ඉන්නේ ඒගොල්ලෝ විවිධ තැන්වලට ගිහලා ගස් හිටවලා ගෙදර එනවා. මේ මිනිස්සු අහනවා මොකටද මොනවද දන්නේ මේගොල්ලෝ මේ කරන්නේ මොන හරි කීයක් හරි හොයාගන්න දැන් ඇත්ත වශයෙන් තියෙන දේ අපි දැන් කරලා තමයි කරන්නේ. දැන් එහෙම තව ඉන්නවා අපේ මිත්‍රෝ. දැන් මම හිතන්නේ මේක මේ ලෝකේ නම් මේක ඉතාම ප්‍රබලව දකින්න පුළුවන්. මෙන්න මේ අලුත් මනුෂ්‍ය කොට්ටාසයක් ඇතිවීම පවතන නියම දියුණු පෘථිවි විඥානය සහිත පෘථිවිය අලුත් විඥානය රැගෙන යන කණ්ඩායමක් එමින් පවතිනවා. ඒක ගැන ලොකුත් කතන්දර තියෙනවා. නෑ ඒක මෙහෙම නෑ දැන් ඒක අපිට නිකන් ඉන්නේ නෑනේ ඕක. දැන් උදාහරණයක් ඇටියට මම මම දැන් සාමාන්‍යයෙන් ඔය අපේ වැඩසටහන් වලට එන කීප දෙනෙක් එක්ක පුද්ගලිකව මම කතා කරනවානේ. කතා කරපුවා එයාලගේ අදහස් වමාරු කරගන්නවා මම. ඔයාලට කොහොමද දැනුනේ මේවා කියලා. එතකොට එයාලා මට කියපු දේ තමයි මේ අපි gederin ආවට වඩා අපේ ජීවිතවලට විශාල වෙනසක් වුණා කියලා. ඒක හරියට අපිට මේ නිකම්ම මිනිස්සෙම දැන් අර ගමේ හිටපු යාට කොහේ හරි දෙනෙක් තැනකින් එන්න එපා මේක. එතකොට දැන් ඒක මට යම් තැනකින් දැන් උදාහරණයක් ඇටියට මේ වැඩ ඇතුලේ කියන්නේ සුන්ලෑල කරන මේ වැඩ ඇතුලේ මම මේ ඇතුලේ ඉතා බැහැලා මේකට අවශ්‍ය කරන පොතපත ආධාරමින් මේකට අවශ්‍ය කරන ගමන් මාර්ගය මම හදා ගන්න ඕනේ. ඒ හදාගෙන නිකන් ඉන්නේ නැහනේ. ඊට පස්සේ මම කරන්නේ තව කෙනෙකුට මම හම්බෙන කෙනාට මේ මැසේජ් එක දෙනවා, මේ පණිවිඩය දෙනවා. දීලා එයා මිනිස්සෙක් හැටියට මට නිර්මාණය කරන්න පුළුවන් ශක්තිතාවයක් මම ගොඩනගනවා. එතකොට එයා කරන්නේ එයා හිතන්න ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපර ඉස්සලා කියලා වගේ අපිට ඉහළින් කෙනෙක් අපිට ගයිඩ් එක දෙන්නම ඕන. නැත්තම් දැන් උදාහරණයක් ඇටියට අර මේ අපි පන්තිවලදී කරන මේ මේ විශ්ලේෂණය මම ඇතුළට கிඳා බෑ බෑ මම යන්නේ. ඒක ගිහිල්ලා ඒ ගැන මම සමහර වෙලාවට මගේ අතේ පොත් නැතුණම ඉන්ටර්නෙට් එක බලලා ඒවා කරනවා. එහෙම කරලා ඊට පස්සේ මම ඒවා මේ හැමතිස්සම අධ්‍යයනයක් ඇතුලේ මගේ ජීවිතේ එහෙම මේ හැමතිස්සම ඒකට මේ මේ කැප වෙමින් වගේ දෙයක්. ඒක ඒක ඔය ඕක මේ අත් වශයෙන් පොඩි කාලේ ඉඳලා සමහරට තියෙන දේ ඔය සොයන්නගේ ලක්ෂණය. නේද? සීක කියන එක. සොයන්නෙක් නැත්තම් හම්බෙන්න දෙයක් නෑනේ. නේ? දැන් ලංකාවේ බෞද්ධින්ට වෙලා තියෙන ඉතාලම ලොකුම අකරතැබ්බේ තමයි ඒගොල්ලෝ බෞද්ධෝ වෙලා ඒගොල්ලෝ කියන්නේ යම් බෞද්ධයෝනේ හොයන්න දෙයක් නැහැ. ඒ නිසා මොනවත් හම්බ වෙන්නේ දැන් ওই වැඩේට බැස්සහම අපි අපි ගුරුවරයෙක් ගුරුවරයෙක් අත් වශයෙන් මේ ඔක්කොම මොනවත් කරනව නෙමෙයි මොකක් හරි පෙන්නනවා වගේ එකක් කරන්නේ. ඒ පාරට බැලලා අර සොයන්න යනකොට යාට තව ගොඩාක් දේවල් හම්බෙන්න පටන් ගන්නවා. මොකද එයා හොයනවානේ. එයාට එක පොතක් ඇරලා යනද්දි එතනින් තව පොතක් අහු වෙනවා. එක මිනිහෙක් කතා කරනකොට වෙන මිනිහෙක් ගැන දැන් අද නම් ඉන්ටර්නෙට් එකද ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. කියන්නේ මේ තොරතුරු වශයෙන් ගන්න තියෙන ලෝකයේ දේවල් එකපාරට මේ විවිධ විදිහට හම්බෙන්න පටන් ගන්නවා. නැත්නම් ඒත් වශයෙන් තවත් අපි නොදන්න ක්‍රමයක් තියෙනවා මේ හම්බ වෙන. يعني සමහරු අමර අපි අපි අපි හොය හොය ඉන්නකොට එයා ඇවිල්ලා අපිට මේක දෙනවා. එහෙම තියෙනවා නේද? මට ඒක හරියට වෙලා තියෙනවා. හොය හොය ඉන්නකොට හරි හොය. ඒක හරි ඉන්ට්‍රස්ට්. ඔව් ඒ කියන්නේ හොයනකොට තමයි ඒක වෙන්නේ. හොයන්න නැත්නම් ඒක වෙන්නේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒක හරිම හොඳ දෙයක්. හැබැයි මෙහෙමත් වෙනවා. හොයනකොට අපිත් වෙනවා මේක දැන් මම මේ මේ මේ විඥානවාදී අදහස් දරනවා නෙවෙයි. අපිට මාටි වික්‍රමසිංහ විය අපිට වෙන මතවාද තියෙනවා. ඒක අපි වෙන විශ්ලේෂණය කරලා හැබැයි යා අද විග්‍රහ සොයන්නේ කියලා. මේ අපි තාමත් මෙයාගේ ওই සමහර අය කාම කතා සෙවණැල්ල වගේ දේවල් කියවමින් සහ විරාගය වගේ පොත් කියවමින් ඒවා අරවින්ද මොනෝගේ චරිතයක්ද කියන එක තාම මට තියෙනවා. තාම මම හොයනවා. ඒකට එහෙම හොයන්නේ දැන් අරවින්ද කියන්නේ ඒ වගේ මේ පොතක් විරාගය වගේ පොතක් ලියන්න තරම් අරය මොනතරම් තැනක ඉන්න ඕනේද? එතකොට මේ කේමදාස මාස්ටර් මේ එයාගේ ගී වල එයා මේ කරන දේවල්, ඒ කියන්නේ එයාගේ අර සමහර දේවල් තියෙනවා මට නම් ඒවා හරිම මේ හරිම ආකර්ෂණීයයි. හොයාගෙන යන්න හිතෙනවා. හැබැයි මේ හැමෝටම මේ දේ එන්නේ නැත්තේ මේ කලාතුරකින් කෙනෙකුට මේ එන එක ඇතුලේ මම මේ ආගමකට හෝ විඥානවාදී අදහස් දරනවා නෙවෙයි. හැබැයි කොහේ හරි තැනක මේක වෙන විදිහේ අර සුනලා කියනවා වගේ මේක මහා පුදුමාකාර තැනක් අපිට ඒක විශ්ලේෂණය කරන්න බෑ. නෑ ඒක හරි. එතන තියෙනවා يعني විඥානීය අභිරහස්නේව. අන්න ඒක. ඒ <laughs> මිනිස්සු මෙහෙම මෙහෙම වෙන්නේ. හැබැයි අපි හුඟක් පරිස්සම් වෙන්න ඕන අපි අර ගොඩනගා ගන්න තියෙන සමාජය එක්කෝ මේ වගේ මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වෙන්න අත්හැර දෙනවා නැත්නම් සමහර අය සමහරට පුංචි කාලේ මේගොල්ලන්ව අවුල් කරලා දාන්න පුළුවන්. නේද? කියන්නේ මේ කියන්නේ මේක ටිකක් තියෙන සංකීර්ණ ගැටලු ගොඩක් තියෙනවා. නමුත් මේක අපි සමාජයක් විදිහට වග කියන්න ඕන වගේ තනක් තියෙනවා. මෙහෙම මිනිසුන් බිහිවීමට තියෙන ශක්්‍යතාවලුත් ගත්තාම. ඒ කියන්නේ අත්වසෙන් එක අර්ථයකින් එක අවස්ථාවකදී සමාජ උගාවක් නිරෝගීමත් වෙන්න පටන් ගත්තාම බොහෝ දෙනාගේ ජීවිතය ඊටම දියුණු මිනිස්සු පහළ වෙන්න පුළුවන්. එතනනොත් උඩට යනවා කියන්නේ ඊටම ලොකුම දෙයක්. මේකට තාම වෙනම දෙයක් නේ හැම සමාජයකම ඕකට ඉතින් අර මෙහෙම කියන්න පුළුවන් කැන්ඩින්ස් කියලා සමහරට ඔබ දන්න මහා සිත්තරා එයාගේ තියෙනවනේ අර පොතක් මේ කලාවේ ආධ්‍යාත්මිකත්වය කියලා. දැන් ඒ පොතේ තියෙනවා මේ පිරමීඩ් ගොඩක් දකින්න පුළුවන් සමාජයේ. ඒක උඩට නැගගත්ත මිනිස්සු. හැබැයි ඒ එක්කෙනෙක් උඩට නැගලා බලනකොට එයාට උඩ තව තියෙනවා පිරමීඩ් දෙක. තව නගින්න තියෙනවා. එතකොට මේ සමාජයේ මේක සකස් වෙලා තියෙන විඥානයේ පිරමීඩ බැලුවම විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ තියෙන්නේ අපේ පිරමීඩ ලෝකේ වෙන තැන්වල තැනවට තියෙන තරම් උසට අපි අපි තම්පල්ලයා තියෙන. අපි මේක පරිවර්තනය කරගෙන යන්න ඕන. දැන් කේමදාස නැගපු උඩක් තියෙනවා. මාටින් වික්‍රමසිංහ නැගපු උඩක් තියෙනවා. නේද? එතකොට ඒ උඩ දිහා බලද්දී ඒ හිසට වඩා ගොඩක් පහළින් මුගක් මිනිස්සු ඉන්නේ. නමුත් එතනට අපි ගියොත් එතනින් එතනින් වැඩ ඉවර වෙන්නේ නැහැ. එතන උඩ තියෙන්න පුළුවන්. එතන ප්‍රමාණව ඒ හරිස්ලෝ මම මේක මේ විදිහට කියන්නේ ඒක හොඳයි කියලා කියන්නේ මේ මම කියේ ඒක හැමතිස්සම අපිව මේ මේ අර දෛවයේ විසින් මොකද්ද එකක් කරනවා කියලා මම මේක කියවන්න ඕනේ. මේ සෙන් ඉන්පසේෂන්ස් කියන මේ පොත මට මිට ගාල කාලේ මම මේ පොත හම්බුනේ. හම්බුනාම මේ මේකේ තියෙන අර ලස්සන කවි ටික. මේකේ තියෙන සෝභා సౌందර්යය මේ බත පිටාව ආදරය මේ ඔක්කොම තමයි මේකේ ලියලා තියෙන්නේ. ඒතකොට මම මේ පොත කියවලා ඉවරනාට පස්සේ මට ඕන වුණා මේක බෙදා ගන්න කෙනෙක්. මම ඉතින් එක එක්කෙනා එක වෙනකොට මට මේකේ අර තියෙන ගැඹුරු තැන අහුම්බුන්නේ නැහැ. මේ මම මේක මේ ලියනා මේ ලිපිය ලියන උන්නුන ගාම මට මේ ගිරි මුදුන මගේ නිවසේ <laughs> පොත උන්ලිය ලියලා මම මේ පොත දැන් කියෙව්වා. කිව්වපම මේක තියෙනවා මෙන්න මේ ඒක කවදාවත් මම හිතන්නේ දැකලා නෑ නෑ දැකලා නෑ දැක්කේ මම බැලුවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඊට පස්සේ දවසේ මම මේ කියන්නේ හිතේ එතකොට මේ හොඳයි මේ වැඩසටහන කියන්න ලැබිච්ච එක මේ දැන් මේ පොතම සමානයි මේක. මෙහෙම විඥානයක් සහිත මෙයා මේ ඉන්නේ මේ විඥානයක් සහිත විශාල අර ඒක අර්ථුලා ඉස්සලා මහා කරා වගේ අපි කියනවා පූර්ව විඥානය කියලා. පූර්ව විඥානය කියන්නේ මේක මේ මොනවාද මේ ඔව් ඒ කියන්නේ අපි කියනවානේ අර අවිඥානයේ සවිඥානයේ සහ පූර්ව විඥානයේ කියලා කොටස් තුනක් අපේ ජීවිතේ මැෂින් එකක් හැටියට වැඩ කරනවානේ. එතකොට අපි ඉන්නේ යම් කිසි මෙන්න මේ තලයේ ඉන්නේ. හැබැයි පූර්ව විඥානය කියන එක ඉන්නේ අර නෑ ඉස්සල්ලා කියන තැන. ඒ කියන්නේ ඒක සාමාන්‍ය කෙනෙකුට අල්ලගන්න බැරි තැනක්. එතකොට මේ කවි ලියලා තියෙන මේ සෙන් සම්බන්ධ මේ ලියලා තියෙන කවි එන්නේම පූර්ව විඥානයේ සහිත කෙනෙක් ලියපු කවි. ඊට පස්සේ මම කල්පනා කරපු දේ තමයි ලංකාවේ එහෙම පොත් ලියෙන්නේ නැහැ කියලා. දැන් මේ මට ඒක දැන් කියවලා ඉවරලා පස්සේ සා මේ නන්දන අයගේ පුතත් මම කරන්න ඕන. ඉවුරු වුණාට පස්සේ මේ තියෙන්නේ දැන් අපිට. <laughs> හරි. <laughs> සාලිය අපේ කාලේ අවසానයි නිශාන්ති හරිශ්චන්ද්‍ර මිතුරියට අපි ස්තුතිවන්ත වෙනවා තාක්ෂණික සහාය දුන්නා ගැන. සාලිය ඔබට ස්තුතියි. අපි අපේ සහෘදින්ටත් අපි ආයුවන් කියලා වැඩසටහන නිමා කරනවා ආයුවන්. ස්තුතියි සාලිය. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක